බොහොම පිං ස්වාමීන් වහන්සේ. දැන් තව අහලා තියෙනවා Zoom එකේ මේ සමා වෙන්න. YouTube එකේ අද මසුරුකම සහ ලෝභකම එකක්ද දෙකක්ද? නෑ ඒක දෙකක් ඉතින් දෙකක් නිසානේ චෛතසික දෙකක් හැටියට විස්තර ගන්න අපි පහුගිය සතියේක ලෝභය කියන්නේ වෙනම මේ අකුසල චෛතසික 14ක් තියෙනවා 14න් එකක් ලෝභය තව එකක් මසුරුකම ඒක දෙකක් සමීපව යන ගතියක් තියෙනවා. එකට බද්ධ වෙලා යන ගතියක් තියෙනවා. නමුත් මනෝභාවයන් හැටියට දෙකක්.